अविदिताति සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ශ්‍රද්ධාවන්ත පින්වතුනි ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදු මුවින් අපරිමාණ ලෝක සත්වයා කෙරෙහි ඊතානුකම්පාවෙන් වදාළ ධර්මයෙන් ස්වල්ප ධර්මකාරණා කීපයක් බොහෝම ධර්ම ගෞරවයෙන් ශ්‍රවණය කිරීමට ඔබ සූදානම් වන මොහොත තමන් නිසේ ශ්‍රවණය කරන මේ ධර්මානුශාසනාව සීමා සහිත නොව සීමා රහිත ප්‍රමාණයකට හිත සැප පිණිස පවතින දේශනාවක් බවට පත් කරමින් මුළු ලෝකයටම ඔබ අද ධර්මයෙන් අනුග්‍රහ කරන මොහොත. ඒ නිසා සිත්සේ මේ පින සතුටු සිතින් අනුමෝදන්ව ඊ타ම ධර්ම ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරමු එකම එක ප්‍රාර්ථනාවකින් ඒ අන් කවරක්වත් නොව ඔබ අපි සියලු දෙනාටම සුවසේ වහවහා උතුම් ධර්ම අවබෝධය සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාව සිත් තුළ ඇති කරගෙන පින්වත්නි තාම මැනවින් ධර්ම ශ්‍රවණේ කරමු පින්වත්නි මේ දේශනාව සඳහා નિયમિતව තිබෙන මාතෘකාව සූත්‍ර දේශනාවක් මේ සූත්‍ර දේශනාවේ නම මහා රාහුලෝවාද සූත්‍රය. පින්නතුන් දන්නවා සූත්‍ර පිටකය. තථාගතයන් වහන්සේ වදාළ ධර්මස්කන්ධය 84000ක් මේ 84000ක් ධර්මස්කන්ධය පිටක වශයෙන් තුනයි. විනය, සූත්‍ර, අභිධම්ම කියලා. මේ සූත්‍ර පිටකය නිකාය වශයෙන් පහයි. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය සහ කුද්දක නිකාය හැටියට. මේ මජ්ක්‍ධිම නිකාය ඊටාම් වැදගත් ගැඹුරු දාර්ශනික සංකල්ප ඇතුළත් දේශනාවන් මජ්ක්‍ධිම නිකායේ අන්තර්ගතයි මජ්ක්‍ධිම නිකායේ තියෙනවා පින්වත්නි සූත්‍ර 152ක් මේ සූත්‍ර 152 50 ගානේ කොටස් තුනකට බෙදෙනවා මේ එක 50කට 50 කියන එකට පාලියෙන් වචනයක් කියනවා පණ්ණාසකේ කියලා එහෙනම් මුල් සූත්‍ර 50ට මූල පණ්ණාසකේ කියනවා. මැද සූත්‍ර 50ට මජ්ක්‍ධිම පණ්ණාසකේ කියනවා. අවසන් සූත්‍ර 50 කිව්වට එහි 52ක් තියෙනවා. නමුත් ආසන්නේ 50ට අරගෙන ඒකට කියනවා උපරි පණ්ණාසකේ කියලා. මේන් මැද සූත්‍ර 50 මජ්ක්‍ධිම පණ්ණාසකේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පණ්ණාසකයේ සූත්‍රයක් තමයි මහා රාහුලෝවාද සූත්‍රය. රාහුලෝවාද රාහුල ඕවාද කියන එක තමයි අර්ථය රාහුල ස්වාමින් වහන්සේට දුන්න උපදේශ අවවාදය. එතකොට මුලට වචනයක් එවිලා තියෙනවා මහා රාහුලෝවාද කියලා. පින්වත්නි එහෙනම් රාහුල ස්වාමින් වහන්සේට දුන්න රාහුල ස්වාමින් වහන්සේට අවවාද දුන්න මහා දේශනාව මේ මේ මහා දේශනාව විග්‍රහ කරන්න පින්වත්නි මේ සීමිත වේලාව ප්‍රමාණවත් නෑ මොකද මේක මහා රාහුල හද සූත්‍රය ඈ නේද? නමට මුලත් මහා කියන එක තියෙනවනේ. ඒ නිසා පින්වත්නි සූත්‍රයේ අන්තර්ගතයන් පිළිබඳවත් අපි සැකවින් සාකච්ඡා කරගනිමින් අපේ ජීවිතයේ සරලව ප්‍රායෝගිකව පුරුදු පුහුණු කරන්න පුළුවන් ධර්ම කාරණා කීපයක් අපි මතු කරගත් ගන්න උත්සාහ කරමු මේ දේශනාව අතරතුර අපි කාටත් පහසුවෙන් ප්‍රගුණ කළ හැකි සරල ප්‍රතිපදාවක් මහා රාහුලෝවාද සූත්‍රය. පින්වත්නි ලෝතර බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ උන්වහන්සේ උදෑසනම සිවුරු හැඳ පෙරවාගෙන පාත්‍ර පාත්‍රය අරගෙන පින්ඳ පාතේට වැඩියා. මේ සමගම ගිහිකල පුත්‍රයා වූ රාහුල ආශ්මතුන් වහන්සේ. උන්වහන්සේ පාත්‍ර සිවුරු අරගෙන තථාගතයන් වහන්සේ පස්සෙම පින්දපාතේ වඩිනවා. වඩිනකොට තථාගතයන් වහන්සේ රාහුල ආශ්මතුන් වහන්සේට රාහුල පොඩි ස්වාමීන් වහන්සේට හැරිලා දේශනා කරනවා රාහුලය ආධ්‍යාත්මික හෝ වේවා බාහිර හෝ වේවා ළඟ තිබෙන්නා වූ හෝ වේවා දුර තිබෙන්නා වූ හෝ වේවා අතීතයේ තිබුණා වූ හෝ වර්තමානයේ තිබෙන්නා වූ හෝ අනාගතේ හටගන්නා වූ හෝ යම් රූපයක් වෙයි නම් රාහුලේ හික්මීමක් ඇති කරගන්න ඒ රූපය මම නෙමෙයි ඒ රූපය මගේ නෙමෙයි කියලා හික්මීමක් ඇති කරගන්න කියලා කිව්වා. මේ රූපස්කන්ධය ගැන වදාළේ. මේ රූපස්කන්ධය මම නෙමෙයි. අතීතයේ තිබුණු රූපය. වර්තමානයේ තිබෙන රූපස්කන්ධය. මතු රූපස්කන්ධේ මෙහෙම පහළ වෙයි මේ විදිහට තියෙයි මේ විදිහට පවතිවි කියලා හිතෙනවා නම් ඒ රූපස්කන්ධය මේ අවස්ථා තුනේම මේ එකක්වත් මම නෙමෙයි මගේ නෙමෙයි කියලා හික්මීමක් ඇති කරගන්න කිව්වා. තථාගතයන් වහන්සේගෙන් රාහුල ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීනි එහෙම වෙන්නේ රූපේ විතරද කියලා ඇහුවා. ස්වාමීනි රූපේ විතරද එහෙම? තථාගතයන් වහන්සේ වදාළන්නේ රාහුලය. රූපේ විතරක් නෙමෙයි. වේදනා ස්කන්ධයත් එහෙමමයි. සංඥා ස්කන්ධයත් එහෙමමයි. සංඛාර ස්කන්ධයත් එහෙමමයි. විඥාන ස්කන්ධයත් එහෙමමයි. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පංච උපාදානස්කන්ධේම රාහුලය මම නෙමෙයි. මේ පංච උපාදානස්කන්ධේම මගේ මගේ නෙමෙයි. මේ පංච උපාදානස්කන්ධෙම මම නම් මට අභිමත පරිද්දෙන් මට උවමනා පරිද්දෙන් පවත්වන්න අපිට පුළුවන්කම තියෙන්න ඕනේ. පුළුවන්ද? ඈ? පින්නවත් බෑ. ඒත් ඉතින් මේ මම මම මගේ මගේ කිව්වට පින්නවත් අපිට පවත්ව ගන්න පවත්ව ගන්නත් බෑ. හැබැයි වෙහෙස දරණේ කීවරෙකුත් ඉවරෙකුත් නෑ. හැටි වැටෙනකන්, එම්බත් වෙනකන් මේවා මගේ කරගන්න මහන්සි ගත්තට ඇස් පනා පිට ඇස් ඉදිරි පිටම පින්වත්නි අත්හැරියරි අත්හැරියරි මගේ නොවි අතහැරිනවද නැද්ද? අතහැරිලා යනවා. ඒ නිසානේ දේශනාවේ කියන්නේ පේන පින්දූපමං රූපං වේදනා බුබ්බුලූපමා මේ ආදී වශයෙන් උපමා වලින් පෙන්වන්නේ මේ රූපාදී පංච උපාදානස්කන්ධෙහි තිබෙන නිස්සාර භාවයයි. දැන් මේ විදිහට අවවාද කළාට පස්සේ රාහුල ස්වාමින් වහන්සේ කල්පනා කරනවා මම තථාගතයන් වහන්සේගෙන් මේ උදෑසන අවවාදයක් ලැබුව වෙලාවේ තථාගතයන් වහන්සේගෙන්ම අවවාදයක් ලැබපු කවුරු නම් පින්නපාතේ වඩිනවද ඒ අවවාදය ගුරුතෙන් හිතියාගෙන වහවහ භාවනාව අරඹන්නේ නැතුව බලන්න පින්වත්නි මේ ශාසනය දියුණු වෙන්න කැමැත්ත තියෙන උවමනාව තියෙන වීරිය තියෙන ශ්‍රාවකයාගේ හැටි ආහාරය නෙමෙයි මුල් තැනට ගන්නෙ මොකද්ද අවවාදේ ශාසනය තුල පිරියන පුද්ගලයාගේ මොකද ප්‍රමුඛ කාරණේ ඈ නේද පින්වත්නි ආහාරය ප්‍රත්‍ය එතකොට ප්‍රත්‍ය කියන එක පැත්තකට දානවා මේ දුක දකින අනතුරු දකින කෙනා ලෝකයේ ශාසන ප්‍රතිපදාව පුරුදු කරන්න දක්ෂ කෙනා බන වේලාවට කණේ කමක කරනවා. අනික් අය කන වේලාවට බානාමත කරනවා. හොඳට බලන්න. තමන්ගේ පහසුකම් ප්‍රත්‍යලාභ ලබනකොට පින්වත්නි ඒක මුල් තැනට ගත්තම අවවාදයේ තුල හික්මෙන්න උවමනාවක් වීරිය නෑ. ඒ ලැබෙන ආහාරින් ලැබෙන වස්ත්‍රාභරණ වලින් වේවා මොන මොන දේවල් වලින් හරි ඔවුන් මේ ධර්ම මාවත තුර දියුණු වෙන්නේ ඊට පස්සේ. ඒකම තමයි අනතුරට පවතින්නේ. ඒකමයි අනතුර. මොනම වෙලාවකවත් හිතන්න එපා මේ ලැබෙන ලැබීම් අපේ වාසියට ලාභයට ලැබෙන ඒවා කියලා. අපිට මොනවා හරි ලැබෙනකොට නම් අපි කියනවා අනේ බලන්නකෝ මට තියෙන වාසනාව මට පුදුම ලැබීමක් නේ තියෙන්නේ. ඈ මම ඒ තරම් පව් කරලා නැහැ. ආ අපිට පිළ තියෙනවා. හොඳට මතක තියාගන්න මේ ලැබීම් ලැබෙනවා කියලා කියන්නේම ඔබේ ජීවිතය තුල මායයට ඉඩක් හැදෙනවා කියන එක. පැහැදිලිද? මේ හැම එකක් ගානෙම සිද්ධ වෙන්නේ මොකද්ද? මායයට ඉඩක් හැදෙනවා ඔබ තුල ඔබව අල්ලා ගන්න. එහෙනම් මේක උද්දාම වෙන්න ඕන කාරණයක් කාරණයක් නෙමෙයි. Taman තව දුරටත් සංවර වෙන්න ඕන තැනක් මේ. රාහුල ස්වාමීන් වහන්සේ මොකද කළේ? මේ අවවාදයේ ලැබුණු වෙලාවේ මොකට පින්න පාත යනවද? මං මේ අවවාදය පුරුදු කරනවා කියලා නුදුරෙහි තිබිච්ච ගසක් මුල වැඩ හිඳගත්තා. ඒ ආසන්නයේම තවත් ගසක් මුල වැඩ හිටියා සාරිපුත්ත මහරහතන් වහන්සේ. තථාගතයන් වහන්සේගේ දක්ෂිණ ශ්‍රාවකයන් වහන්සේ මහා ප්‍රඥයින් අතර අගපදවි ලැබූ මහරහතන් වහන්සේ. රාහුල ස්වාමීන් වහන්සේ ගසමුල වැඩ ඉඳගත්ට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ රාහුල මහත් තෙරුන් වහන්සේට ස්වාමීන් වහන්සේට දේශනා කරනවා සාරිපුත්තය ආනාපාන සතිය වඩන්න. වඩන ලද ආනාපාන සතිය රාහුලය මහත්ඵලයි මහානිසංසයි කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළා. දැන් තථාගතයන් වහන්සේ වදාළේ මොකද්ද? තථාගතයන් වහන්සේ වදාළේ පංච උපාදානස්කන්ධේ මම නෙවෙයි මගේ නෙවෙයි ආදී වශයෙන් එහි අනියත භාවයේ එහි නිස්සාර භාවයේ මෙනෙහි කරන්න කියලා. ඒ වඩන්න ගසමුල වැඩ හිඳගත්තම සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා රාහුලය ආනාපාන සතිය වඩන්න වඩලල දානාපාන සතිය මහත්ඵලයි මහානිසංසදායකයි කියලා. පින්වත්නි මෙහෙම දෙයක් වුණොත් ඔය ඇත්ත ගන්න තීරණය ඔබම හිතලා බලන්න. හැබැයි රාහුල ස්වාමින් වහන්සේ සන්ධ්‍යාව වෙනකම්ම තමන්ගේ සිත එකඟ කරලා සැඳෑ සමයේහි නැගිටලා වැඩ හිඳපු තැනින් තථාගතයන් වහන්සේ ළඟට වැඩියා. මේ ලෝකයේ ක්‍රමේ නම් තථාගතයන් වහන්සේ ළඟට ගිහිලා කියයි ස්වාමීනි ඔබ වහන්සේ මට මෙහෙම අවවාද කළා ඒ අවවාදයේ අනුව මම පුරුදු වෙන්න හදනකොට සාරිපුත්ත හාමුදුරුවෝ මෙහෙම එකක් කිව්වා සාමාන්‍ය ලෝකයේ ක්‍රමයක නෙමෙයිද සාමාන්‍ය ලෝකයේ ක්‍රමයක ධර්මයේ තුල විනයක් ඇති කරගත්තු ධර්මයේ තුල හික්මීමක් ඇති කරගත්තු රාහුල කුංචි හාමුදුරුව රාහුල කුංචි හාමුදුරුව තථාගතයන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා කියනවා ස්වාමීනි සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන වචන මාත්‍රයක්වත් නොකියා රාහුල ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීනි කොහොම වඩන ලද ආනාපාන සතියද මහත් ඵලදායක වෙන්නේ කියලා අහනවා. මේ හිත මොනතරම් උත්තමද බලන්නකෝ. සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙහෙම දෙයක් වදාලා කියලාවත් සඳහන් කළේ නැහැ. ස්වාමීනි කෙසේ වඩන ලද ආනාපාන සතිය මහත් ඵලදායකද? මහානිසංසදායකද? තථාගතයන් වහන්සේ වෙලාවේ වදාලා රාහුලය යම් කිසි කෙනෙක් අවබෝධ කරගන්න ඕනේ රාහුලය ඔබ අවබෝධ කරගන්න පඨවි තථාගතයන් වහන්සේ එකින් එක විස්තර කරනවා නමුත් කාලය ගැන සැලකිලිමත්ව අපි මේ එකින් එක විස්තර කරන සියල්ල එක්ව අරගෙන විස්තර කරමු රාහුලය පඨවි ආපෝ තේජෝ වායෝ සහ ආකාශ මෙන්න මේ කියන ධාතු පහ පඨවි ආපෝ තේජෝ වායෝ සහ ආකාශ ධාතුව ඒකට පඨවි කියලා කියන්නේ රාහුලය තථාගතයන් වහන්සේ දේශනා කරනවා රාහුලය පඨවි කියන්නේ තද ගතියයි. මේ කය තුල තියෙන දත් වේවා, ඇටකටු වේවා, නියපොතු වේවා මේ ආදී ඝන වූ යමක් වෙයි නම් ඒ සියල්ලම ආධ්‍යාත්මික පඨවි ධාතුවයි. ඊළඟට පින්වත්නි ආපෝ ධාතුව කියලා කියන්නේ යම් වැగిරෙන සුළු ස්වභාවයක් වෙනනම් ශරීරය තුලේ ඒ කෙල වේවා සොටු වේවා, සෙම වේවා, ලේ වේවා, සරව වේවා, මූත්‍ර වේවා. මේවා වැగిරෙන සුළු ස්වභාවයෙන් තියෙන දේවල්. මේවට මේකට කියනවා මොකද්ද? ආධ්‍යාත්මික ආපෝ ධාතුව. ඊළඟට කියනවා පිළිවෙත් තේජෝ ධාතුව. තේජෝ ධාතුව. ශරීරයේ තුල තිබෙන යම් උෂ්ණත්වයක් තියෙනවා. මේ ආහාර ආහාර දිරවීම ආදී මේ සියල්ල සිද්ධ වෙන්නේ මොකක් නිසාද? මේ තේජෝ ධාතු නිසා. ඊළඟට කියනවා පින්වත්නි වායෝ ධාතුව. වායෝ ධාතුව ශරීරයේ ඉහළට එන වායෝ ධාතුවක් තියෙනවා. ඊළඟට ශරීරයේ පහළට ගමන් කරන වායෝ ධාතුවක් තියෙනවා. අදෝගම වාතේ, උද්ධංගම වාතේ. ඊළඟට පින්වත්නි මේ ශරීර අවයවය අතර ක්‍රියාත්මක වන වායෝ ධාතුවක් තියෙනවා. මේක තමයි පින්වත්නි වායෝ ධාතුව. ඊළඟට ආකාශ ධාතුව කියලා කියනවා පින්වත් මේ ජීවිතේන්ද්‍රිය කියන එක පවත්වන කන් සිදුර, නාස් සිදුර යම් ආහාරයක් ගමන් කරලා වැටිලා පවතින තැන වැටිලා පවතින තැනක තිබෙන හිදැස මෙන්න මේක තමයි දේශනාවේ මෙතන ආකාශ ධාතුව කියලා සරලව මේ විස්තර කළොත් සඳහන් වෙන්නේ. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන මේ ධාතු සඳහන් වෙන්නේ ඕනෑම දෙයක මූලික සැකසීම. සජීවි වේවා අජීවි වේවා ඕනෑම දෙයක සැකැස්මේ පදාර්ථ තමයි පින්නත් මේ මූලික ස්වභාවය. මේවා එකිනෙකට වෙනස් වෙලා පවතිනවා. දැන් උදාහරණයක් හැටියට මස් කෑල්ලක් ගන්නකෝ මේ මස් කෑල්ල අරගෙන මේ මස් කැබැල්ලේ තියෙනවා පටවි ගතිය. ඊට පස්සේ මේකෙම තියෙනවා ආපෝ ගතිය. දැන් පින්නොත් මේ මස් කැබැල්ල දානවා රත් වෙච්ච යකඩ තැටියක් උඩට. තේජෝ ධාතුවට අහු කරනවා. තේජෝ ධාතුවට අහු කරාට පස්සේ මොකද වෙන්නේ? තේජෝ ධාතුව බලවත් වෙනකොට ආපෝ ධාතුව ආපෝ ධාතුව පින්වත්නි ක්‍රමක්‍රමයෙන් දුබල වෙන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ අන්තිමේදී? වායෝ ධාතුව කියන එක මේ මස් කැබැල්ල මස් කැබැල්ලට එකතු වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහට මේ සතර මහා භූතයන් ක්‍රියාත්මක වෙනවා ඒ ඒ දේවල් වල ඊට ඊට අනුරූප පරිදි. එතකොට මේ වතුර එකක වේවා පටවි ගතියක් තියෙනවා. ඒ නිසා තමයි වතුර ඇඟේ ගැටෙනකොට අපිට ගැටුණා කියලා දැනෙන්නේ. වතුර මුළුමනින්ම වැగిරෙන දෙයක් තමයි. නමුත් මේ වැగిරෙන දේ තුල උනත් පටවි ගතිය පටවි ගතියක් තියෙනවා. එතකොට මේ ජලයේ තියෙන සිසිල් බව හෝ උෂ්ණ බව හෝ ඒක මොකද්ද? තේජෝ ධාතුවමයි. ඒ එකකට එකක් අනුරූප වෙච්ච පරිද්දෙන් පවතිනවා. ඊළඟට දේශනාවේ හොඳට වටහා ගන්න මෙතන හරීම ලස්සන දේශනා දේශනාවක තනක් මේ මෙතන කියනවා පඨවි ආපෝ තේජෝ වායෝ සහ ආකාශ කියන මෙන්න මේ ධාතු පිළිබඳව මේ සියලු දේවල්ම කෙරෙහි බලපවත්වන්නා වූ යම් ඇල්මක් තියෙනවා නම් ඒ ඇල්ම දුරු වෙන්න මේ එකක්වත් මගේ නෙමෙයි කියලා මෙනෙහි කරන්න කියනවා. පඨවි ධාතුව මගේ නෙමෙයි. පඨවි ධාතුව මම නෙමෙයි. එහෙම මෙනෙහි කරනකොට පඨවි ධාතුව පිළිබඳව තිබෙන යම් මල්මක් තියෙනවනම් ඒක දුරු වෙනවා. මෙන්න මෙහෙම එකක් එකක් ගන්න හිතන්න කියනවා. නැවත මෙනෙහි කරන්න. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා එසේ සිතමින් මහ රාහුලය ඔබ වහන්සේ පොළව හා සමානව වාසය කරන්න කිව්වා. පොළව හා සමානව. අර ධාතු පහේ පළවෙනි එක පඨවි. ඊළඟට මෙතන කියනවා පොළව හා සමානව වාසය කරන්න කියලා. පඨවි ධාතුව පිළිබඳව දේශනා කරද්දී කියනවා මේක මම නෙවෙයි මගේ නෙවෙයි කියලා එහි ඇල්ම දුරු කරන්න කියලා. ඊළඟට කියනවා පොළොව හා සමානව වාසය කරන්න කියලා. ඒයි. මේ පොළොවට ඊටාම ප්‍රිය දේවලුත් වැටෙනවා අන්ත අප්‍රිය දේවලුත් වැටෙනවා. මේ පොළොවට වටිනාම දේවලුත් වැටෙනවා නොවටිනාම දේවලුත් වැටෙනවා. සත්පුරුෂයොත් මේ මහ පොළොව දරනවා අසත්පුරුෂයොත් මේ මහ පොළොව දරාගෙන ඉන්නවා. හොඳ දේත් නරක දේත් දෙකම දරාගෙන ඉන්නේ මහ පොළොව සමසිතින්. රාහුලය සමසිතින් මහ පොළොව වගේ ඉන්න කියනවා. මනාප දෙයින්වත් අමනාප දෙයින්වත් ඔබේ යම් කුසල හිතක් තියෙනවා නම් රාහුලය එතකොට ඒ කුසල සිත වෙනසින්නේ නැහැ කියනවා. පින්වත්නි මේ එකක් එකක් ගන්න ඔය ඇත්ත හිතන්න ඔය ඇත්තන්න මහ පොළොව වගේ ඉන්න පුළුවන්ද කියලා. මේ එකක් ගානේ ධර්මයේ Tamanne ගලපන්න ඕන. මට මහ පොළොව වගේ ඉන්න පුළුවන්ද? මනාපදේත් අමනාපදේත් සමසිතින් දැකගෙන. සමසිතින් විඳගෙන. ලාභයත් අලාභයත් සමසිතින් විඳගෙන මහ පොළොව වගේ මට ඉන්න පුළුවන්ද? එහෙම ඉන්න පුළුවනි නම් මනාප දෙයින් හරි අමනාප දෙයින් හරි ඔබේ කුසලසිත වෙනසින්නේ. එහෙම ඉන්න බැරි නං. එහෙම ඉන්න බැරි නං. පැති දෙකකින් ඔයත්තන්ට අනුසුරක් තියෙනවා. මොනවද මේ පැති දෙක? මනාප දෙයින් ඇලීම මුල් කරගෙන කුසල හිත වෙනසෙනවා. අමනාප දෙයින් ගැටීම මුල් කරගෙන කුසල හිත කුසල හිත වෙනසෙනවා. දෙකින්ම වෙන්නේ ඔය ඇත්තන්ගේ කුසල හිත විනාශ වෙන එක. ආයාසෙන් එහෙනම් වීරිය කරන්න ඕනේ මහ පොළොව වගේ සමසිතින් ඉන්න අපි. ආයාසෙන්. පඨවි ධාතුවම ඊළඟට කියනවා පොළොව කියලා. ඊළඟට කියනවා ආපෝ ධාතුව වැగిරෙන ස්වභාවය. රාහුලය වතුර වගේ ඉන්න කියනවා. බලන්න මොන තරම් ලස්සනද. ඇයි වතුර වගේ ඉන්න කිව්වේ? වතුර හොඳ දේවලුත් සෝදනවා. නරක දේවලුත් සෝදනවා. සුගන්ධවත් දේත් එකතු කරගන්නවා. දුගන්ධවත් දේත් එකතු කරගන්නවා. සත්පුරුෂයොත් නාවනවා. අසත්පුරුෂයොත් නාවනවා. සත්පුරුෂයාගේ පිපාසිනිවනවා. අසත්පුරුෂයාගේ පිපාසිනිවනවා. රාහුලය මනාප වූ දේද අමනාප වූ දේද දෙකම දරන ජලය පරිද්දෙන් වතුර පරිද්දෙන් තමන් ඉන්න උත්සාහ කරන්න කිව්වා. ඔබට එහෙම ඉන්න පුළුවන්ද? එහෙම ඉන්න පුළුවන් නම් ලාභයක් තියෙනවා. මනාප දෙයින්වත් අමනාප දෙයින්වත් ඔබේ කුසල හිත විනාශ වෙන්නේ නැහැ. හැබැයි එහෙම ඉන්න බැරි නම් නැවත කියනවා දෙපැත්තකින් අනතුරක් තියෙනවා. එක්ක ලැබෙන මනාප දේවල් වලින් ඇලීම නිසා කුසල් හිත් විනාශ කරගන්නවා අපි. එක්ක ලැබෙන අමනාප දේවල් නිසා ගැටීම පැත්තෙන් ගිහිලා කුසල හිත විනාශ කරගන්නවා. මේ දෙකේම අලාභය තමන්ට. ඊළඟට තේජෝ ධාතුව මහ රාහුලය ඔබ වහන්සේ ගින්න වගේ ඉන්න කිව්වා. හැම කෙනාම දවාගෙන නෙමෙයි. පින්වත්නි ගින්න එක තැනකට එක විදිහක් තව තැනකට තව විදිහක් නැහැ. ගින්නට හොඳ දේවල් දැම්මත් පිච්චිලා යනවා. නරක දේවල් දැම්මත් පිච්චිලා යනවා. වටින දේවල් දැම්මත් පිච්චෙනවා. නොවටිනා දේවල් දැම්මත් පිච්චිලා යනවා. රාහුලය ගින්න වගේ සමසිතින් ඉන්න කිව්වා. එහෙම ඉන්න පුළුවනි නම් මනාප දෙයින් හෝ අමනාප දෙයින් ඔබේ කුසල හිත විනාශ වෙන්නේ නැහැ. දැන් ඔබ හිතන්න මේ බණ අහන දැන් එදා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ වදාලේ රාහුල තෙරුන් වහන්සේට වුණාට අද මම දේශනා කරන්නේ ඔබටනේ. එනිසා තනි තනිව තනි තනිව අපි හිතන්න ඕනේ අපිට ගින්න වගේ සමසිතින් ඉන්න පුළුවන්ද? එහෙම ඉන්න පුළුවන් නම් ඔබේ කුසල හිත රැකේ. එහෙම ඉන්න බැරි නම් එක්ක ඇලීමෙන් කුසල හිත වෙනසෙනවා. එක්ක ගැටීමෙන් කුසල හිත වෙනසෙනවා. දෙපැත්තෙන් අලාභයක්ද නැද්ද? දෙපැත්තකින් අලාභයක් තියෙනවා. ඊළඟට පින්වත්නි වායෝ ධාතුව. තථාගතයන් වහන්සේ වදාලා රාහුලය ඔබ වහන්සේ සුළඟ වගේ ඉන්න කිව්වා. සුළඟ වගේ. ඇයි? සුළඟ දුග දුර්ගන්ධයක් අරන් එනවා, සුගන්ධයක් අරන් එනවා. පින්වත්නි, මල්වතු උයන් මැදින් සුළඟ අරන් එන මේ සුවඳ අරගෙන එන සුළං රැල්ල පින්වත්නි කුඹුරෙන් මඩ ගාගෙන ගොඩ ආපු දහඩිය පෙරාගත්තු ගොවි මහත්තයාගේ ඇඟේ දැවටිලා ඒ දහඩියත් නිවාගෙන යන්නේ පුදුම සැහැල්ලුවකින් මේ සුළඟට තියෙන සැහැල්ලුව බනහන මිනිස්සුන්ට තියනවද හ්ම් පින්වත්නි බණ ඇහුවා වුණත් බොහෝ දෙනෙක් පින්වත්නි සුඛෝපභෝගී වාහනෙන් බහින කෙනා ළඟ දැවටේවි. හැබැයි අපිට බත සපේන ගොවි මහත්තයා ළඟින් පිටුපාල යනවා. මිනිස්සු සුළඟ වගේ නැහැ. අපිට වඩා සුළඟ හරි ගුණවත්. ඒ හින්දා හුළඟ වගේ අපේ ජීවිත හදන්න ඕනේ. හැම කෙනෙක්ම නිවන්න පුළුවන් සුළඟට. ඒ දුප්පතාද පෝසතාද නැහැ. කුලවතාද කුල හීනයද නැහැ. බලවතාද බල රහිතයාද කියලා නැහැ. රූමත් කෙනාද අවලස්සන කෙනාද කියලා නැහැ. සුරංග සමසිතින් හැම කෙනෙක්ම සංසිඳවනවා. ඔබටත් මටත් හුලඟක් වෙන්න පුළුවන් නම් ඒ ගමන මොන තරම් සුවදායකද? මේ දේශනාව තුලදී පින්වත්නි මේ උපමා ටික හරියට දැනුනොත් අපේ ජීවිත වෙනස් වෙන්න යන්නේ මොහොතයි. අපි එහෙනම් තථාගතයන් වහන්සේගේ අවවාදයක් ලබන වෙලාවේ අපි අදිෂ්ඨාන කරන්න ඕනේ මමත් එහෙනම් අදපතන් සුළඟක් වගේ සියල්ලෝම නිවන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. සියල්ලෝ කෙරෙහි සමසිතින් හැම කෙනෙක්ගේම වෙහෙස මහන්සිය දුරු කරගෙන නිවාගෙන යන මද පවනක් වගේ. අවසානයේ කියනවා අහස වගේ වෙන්න කියලා ආකාශ ධාතුව. ඒ අහස අහසේ අත ඒ මේ අත හලන්න. ඒ මේ අත අත සලන්න බලන්න කොතනද වදින්නේ කියලා. කොතනකවත් වදිනවද? කොතනකවත් ගැටින්නේ නැහැ. කැමැති කැමැති පරිද්දෙන් ඔයත් වාත සලන්නවා. කොතනකවත් වදින්නේ එහෙම ඉන්න පුළුවන් ඔයත්න්ට. අහසට එහෙම පුළුවන් ඒ වුණාට මිනිස්සුන්ට එහෙම බෑ. ඒ ධර්ම මාවතේදී අපි ඒ පුරුද්ද ඇති කරගන්න ඕනේ. ඉනිසා පොළව වගේ වතුර වගේ ගින්න වගේ සුළඟ වගේ අහස වගේ ජීවිත හදන්න ඕනේ අපි ඊළඟට දේශනා කරන තථාගතයන් වහන්සේ භාවනාව ආරම්භන්න කියනවා මෛත්‍රී භාවනාව සියල්ලන් මෙත් වඩන්න රාහුලය ආරම්භන්න යම කෙරෙහි ක්‍රෝධසිතක් උපන්නා නම් ක්‍රෝධේ සංසිඳෙයි. ඊළඟට දේශනාවේ කියනවා කරුණා භාවනාව වඩන්න උපදිනා කරුණාව නිසා යමෙක් කෙරෙහි උපදිනා හිංසාවක් වෙයි නම් ඒ හිංසා සහගත සිත දුරු වෙයි. අපිට උපදින කෙලෙස් සංසිඳවන්න අපිට තියෙන්න ඕන උපක්‍රම පින්වත්නි. උපක්‍රම නැතුව වීරිය කරන්නේ නැතුව උපදින කෙලෙස් නැති කරන්න සාදුකාරයෙන් බෑ. ඒකට අපි වීරිය කරන්න ඕනේ. ඒකට අපි උපක්‍රම යොදන්න ඕනේ. ඒක උපදින ක්‍රෝධය නැති කරන්න මෛත්‍රිය. හිංසා සහගත සිත දුරු කරන්න කරුණා භාවනාව. ඊළඟට යම් නොඇලීමක් තියෙනවා නම් අන්න ඒ නොඇලීම කියන එක දුරු කරන්න. මේ නොඇලීම කියලා කියන්නේ වෙනවත් නේ කෙලෙස් සහිත භාවයේ නෙමෙයි. යමෙක් කෙරෙහි උපදිනා වූ පිළිකුල් සහගත භාවයකින් උපදින යම් ගැටීම් සහගත භාවයක් මුල් කරගෙන උපදින නොයල්මක් තියෙනවා නම් අන්නේ නොයල්ම දුරු කරගන්න මුදිතාව වඩන්න කියනවා. මුදිතාව. ඊළඟට පින්වත්නි කියනවා යම් කිසි විදිහක පටිඝයක්. පටිඝයක් කියන්නේ තරහ ස්වභාවයක්. මේ තරහව දුරු කරගන්න උපේක්ෂා භාවනාව වඩන්න කියනවා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. මේවට කියනවා සතර බ්‍රහ්ම විහරණය. සතර බ්‍රහ්ම විහරණය. ඊළඟට කියනවා පින්වත්නි යම් රාගයක් තියෙනවා නම් ඒ රාගය දුරු වෙන්න වඩන්න ඕන අසුභ භාවනාව. මම මම මම කියලා යම් මානයක් තියෙනවා නම් ඒ මානය දුරු කරගන්න වඩන්න ඕනේ අනිත්‍යය. මම කියලා මානයක් තියෙනවා නම් අනිත්‍ය දෙයක් ගැන නෙවෙයි. වෙනස් වන දෙයක් ගැන මොන හේතුවකින් අපි මිම්මක් හදා ගන්නවද? මොන කරුණකින් අපි මිම්මක් හදා ගන්නවද? අවසානයේ රාහුල ස්වාමින් වහන්සේ ඇහුවේ මුලින්ම ස්වාමිනී කෙසේ වඩන ලද ආනාපාන සතිය මහත් ඵලද තථාගතයන් වහන්සේ වදාලා රාහුලය ආනාපාන සතිය වඩන්න කොහොමද අරඤ්‍ය ගතෝවා රුක්ක මූල ගතෝවා ශුඤ්ඤාගාර ගතෝවා අරණ්‍යයකට ගියා වේවා වෘක්ෂ මූලයකට ගියා වේවා ශුන්‍යාගාරයකට ගියා වේවා කොතනකට ගියත් රාහුලය උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා ඍජු කය පිහිටුවාගෙන පල්ලංකං ආභිජිත්වා උජුං කායං පනිදාය පලක් බැඳගෙන ඍජු කය පිහිටුවාගෙන සිහියෙන් හුස්ම ගන්නේ කරබන්න කෙටි හුස්මක් නම් කෙටි හුස්මක් ගන්නවා කියලා දීර්ඝ හුස්මක් ගන්නවා නම් දීර්ඝ හුස්මක් ගන්නවා කියලා ආදී වශයෙන් තමන්ගේ ආශ්වාස ප්‍රාශ්වාසයේ පිළිබඳ මනා සිහිනුවණින් විමසන්න කිව්වා. හරියට සතිපට්ඨානය කියනවා පින්වත්නි මේ යතුගාන කර්මාන්තේ කරන යම්කිසි විදිහක වඩු මහත්මේ පින්වත්නි යම් ලීයක් යතුගානකොට දීර්ඝව ඒ පහර අදිනවා නම් ඒක දන්නවා යා. කෙටි පහරක් නම් යතු කැටය අදින්නේ එයත් ඔහු දන්නවා. අන්න ඒ වගේ හුස්ම ගැන සිහියෙන් ආනාපාන සතිය වඩන්න කිව්වා. රාහුලය එසේ ආනාපාන සතිය වැඩුවොත් රාහුලය ඒ මහත්ඵලයි මහානිසංසයි. අවසාන හුස්ම රැල්ලක් නම් හෙලන්නේ ඒ හෙලන අවසන් හුස්ම රැල්ලක් දැනගෙනමයි හෙලන්නේ. නොදැනනන් නෙමෙයි කිව්වා. අවසාන හුස්ම රැල්ල පවා මේ දේශනාව පින්වත්නි රාහුල ස්වාමින් වහන්සේට තථාගතයන් වහන්සේ වදාලාට පස්සේ රාහුල ස්වාමින් වහන්සේ අතිශයින්ම සන්තෝෂ වුණා කියලා දේශනාවේ කියනවා පුරුදු කරන්න ජීවිතය සියල්ල මම නෙමෙයි මගේ නෙමෙයි වෙනස් වෙන ලෝකේ වෙනස් වෙන කෙනෙක් මම මහ පොළොව වගේ සමසිතින් ජලය වගේ සමසිතින් ගින්න වගේ සමසිතින් සුළඟ වගේ සමසිතින් අහස වගේ සමසිතින් ජීවිත හදන්න මහන්සි ගන්න හැම දිනාට උතුම් වූ නිවන් පිණිස මේ දේශනාව හේතු වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං චිරං රක්කන්තු ධම්ම දේශනං චිරං රක්කන්තු තේ මං සදා ති අද ධර්මානුශාසනාව පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ මහනුවර අලුත්ගම ගම්මන්තලාව පුරාණ විහාරවාසී මහනුවර අලුත්ගම ගම්මන්තලාව පුරාණ විහාරවාසී පූජනීය අලුත්ගම පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ භික්ෂුන් වහන්සේට නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට මෙම ධර්මදේශනාවේ සංයුක්ත පැටියක් හෝ කැසට් පැටියක් ලබා ගන්නට පුළුවන් කතා කරන්න 0113071082 දුරකථන අංකයට. ඔබට මෙවැනි ධර්ම දේශනාවක දායකත්ව ලබා ගැනීමට අවශ්‍ය නම් 0112697140 දුරකථන අංකයෙන් විස්තර දැනගන්න. ඔබට තෙරුවන් සරණයි. ධර්ම දේශනාවකට ඔබට කන් දෙන්නට පිළිවන් අද රාත්‍රී 8ට දේශකයන් වහන්සේ විදුරපොළ ආනන්ද ස්වාමීන් වහන්සේ මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සුදේශීය සේවය වේලාව ඔබ වෙත ගෙනෙන්නේ බයෝක්ලීන් වෙතින් සුවඳ සමග අනුපින්නන බයෝක්ලීන් ඇත්මා වැසිකිලි